විනෝදේති ඥාන්ති කරෝති අනභාවං ගමේති uppannam ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභාවං ගමේති uppannam විහිංසා විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභාවං ගමේති uppannoppanne papake akusale dhamme nadhivaseeti pajahati vinodeeti yanti karoti anabhavangameeti අයං වොච්චතානන්ද පහන සංඥාති සද්ධාවන්ත පින්නතුනි හැමදිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කමනී ඉන්ද්‍රජිත් නයනා ඉන්දුල අනෝජා යන දෙස් විදේශී වාසය කරන දූ දරුවනොත් ධම්මිකා හේමාල් තුෂාරා උදිත්ත යන බෑනවරුන් ඒ වගේම ලේලිවරුන් මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස පින්කමේ ආරමුණ මීට වසර 12කට පෙර පරලෝසසපත් ආදරණීය පියාණන් වන එල්.එල්. ආදිහෙට්ටි මහත්මයා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටන මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. අද ධර්ම දේශනාව සඳහා පින්නතුන් විසින් අපට ආරාධනා කරන්නට යෙදුණු මාතෘකාව ප්‍රහාණ සංඥාව යනු කුමක්ද නිවන් අවබෝධය සඳහා එය වඩන්නේ කෙසේද කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වෙන ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන දේශනා පාඩයක්. ගිරිමානන්ද හාමුදුරුව රෝගී වුණු අවස්ථාවක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ගිරිමානන්ද හාමුදුරුව තාම බරපතල විදිහට අසනීප වෙලා ඉන්නෝ උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ උන්වහන්සේ වෙත වැඩම කරනවා නම් හොඳයි කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔබ මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිරිනවානන්ද භික්ෂුව වෙත ගිහිල්ලා ඒ දස සංඥා ප්‍රකාශ කළොත් එය ශ්‍රවණය කරන්නා වූ ගිරිමානන්ද භික්ෂුවට ඒ රෝග පීඩා දුරු වෙලා නිරෝගී භාවය ඇති වෙනවා ඒ නිසා මේ දස සංඥාවන් උගෙන ඒ ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් ඒ දස සංඥාවන් ප්‍රකාශ කරන්නට කියලා එතනදී අපේ ජීවිතේ නිර්වාණගාමිනී මාර්ගයේදී වැඩි යුතු සංඥා 10ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියන මේ සංඥා 10 බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එතකොට මේ සංඥා 10 අතරින් පස්වැනි සංඥාව තමයි පහාන සංඥාව. අද දවසේ ඒ පහාන සංඥාව කියන්නේ කුමක්ද? ඒ නිර්වාණ අවබෝධය සඳහා අපි වැඩි දියුණු කළ යුත්තේ ප්‍රගුණ කළ යුත්තේ කෙසේද කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරා. බුදුරජාණන් වහන්සේෙහිදී පහාන සංඥාව කුමක්ද කියලා පැහැදිලි කරන තැන දක්වනවා කතමා චානන්ද පහාන සංඥා ආනන්ද පහන සංඥාව කියන්නේ කුමක්ද? ඉදානන්ද භික්ඛු uppannam kama vitakkam nadi vaseeti pajahati vinodeeti byanti karoti anabhavam gameti ආනන්ද යම්කිසි භික්ෂුවක් එහෙම නැත්නම් කෙලස් ප්‍රහාණය කරන්නට උත්සාහ කරන කෙනෙක් කවරාකාරයෙන්ද මේ පහන සංඥාව දියුණු කරන්නේ uppannam කාම විතක්කං නාදි වාසේති පජහති. උපන්නා වූ කාම විතර්කයන් නාදි වාසේති ඉවසන්නේ නැහැ. ඒ කියන්නේ ඒක භුක්ති විඳිමින් ඒක පිළිගනිමින් පවතින්නේ නැහැ. වහාම ඒක දුරු කරන්නට වෑයම් කරන නාදි වාසේති පජහති. පජහති කියන්නේ බහැර කරනවා දුරු කරනවා විනෝදේති ඒක ඉවත් කරනවා බ්‍යන්ති කරෝති අහෝසි කරනෝ අනභාවං ගමේති නූපදිනාකාරයට පත් කරනවා එතකොට පහාන සංඥාව කියලා කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා පහාන කියලා කියන්නේ ප්‍රහාණය කිරීම දුරු කිරීම බැහැර කිරීම ඉවත් කිරීම අහෝසි කිරීම කියන අර්ථය තමයි ප්‍රහාණය කරනවා කියන වචනයේ තියෙන්නේ එතකොට ඒ පහාන සංඥාව වැඩි දියුණු කළ යුත්තේ කෙලස් නසන්නට වෑයම් කරන තැනැත්තා උපන්නා වූ කාම විතර්කය එසේ දුරු කරන්නට උත්සාහ කළ යුතුය. ඊළඟට උපන්නම් ව්‍යාපාද විතක්කං උපන්නා වූ ව්‍යාපාද විතර්කය වහාම දුරු කරන්නට බැහැර කරන්නට අහෝසි කරන්නට නූපදින ආකාරයටපත් කරන්නට ක්‍රියාත්මක විය යුතුය. ඊළඟට උප්පන්නං විහිංසා විතක්කං උපන්නා වූ විහිංසා විතර්කය දුරු කරන්නට, බැහැර කරන්නට, අහෝසි කරන්නට, නැවත නූපදින ආකාරයටපත් කරන්නට ක්‍රියා කළ යුතුය. ඊළඟට uppන් uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppන් uppන් පාපී අකුසල ධර්මයන් අර විදිහට දුරු කරන්න, බැහැර කරන්න, අහෝසි කරන්න, නැවත නූපදින ආකාරයටපත් කරන්නට ක්‍රියා කළ යුතුයි. අයං උච්චතානන්ද පහාන සංඥා. ආනන්ද මේ තමයි ප්‍රහාන සංඥාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒතර දැන් මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන කාරණා ටික කුමක්ද කියලා අපි ටිකක් විග්‍රහ කරගන්නකොට අපිට වැටහීමක් ඇති කරගන්න පුළුවන් පහාන සංඥාව කියන්නේ කුමක්ද? එය නිර්වාණ අවබෝධය සඳහා අපි කොහොමද වැඩි දියුණු කරන්නේ කියන කාරණය. උදට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට වචන කිහිපයක් මෙහි තියෙනවා. පහාන කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කළා. දුරු කිරීම, බැහැර කිරීම, අහෝසි කිරීම, ප්‍රහාණය කිරීම කියන අර්ථය. උදට පහාන සංඥා සංඥාව කියන්නේ කුමක්ද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඇතුළු සියලු අකුසල පාප ධර්මයන්. ඒතර මේ කාරණා ටික අපි මූලික වශයෙන් පැහැදිලි කරගත්තාම අපිට මේ කාරණය තේරුම් ගන්නට හුඟක් පහසු වෙනවා. ඒතකොට සංඥා කියලා කියන්නේ පින්නතුනේ යමක් හඳුනා ගැනීම. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිරිමානන්ද සූත්‍රයේදී සංඥා 10ක් දස සංඥා. එයින් එකක් තමයි පස්වෙනියට දක්වන සංඥාව තමයි මේ පහන සංඥා. එතකොට මේ විදිහේ සංඥාවන් දියුණු කරන්නට කියලා තථාගතයන් වහන්සේ අනුශාසනා කරනවා කෙලෙස් ප්‍රහාණය කිරීමට උපනිශ්‍රය වීම පිණිස, උපකාරයක් පිණිස. එතකොට ඇයිද අපි මේ සංඥාවන් දියුණු කළ යුත්තේ? කුමක්ද සංඥාව කියන්නේ? වෙනතුනේ සංඥා කියන්නේ සංජානාතීති සංඥා යමක් හඳුනාගන්නේ සංඥාවෙන්. ඒ කියන්නේ දැන් මේ ලෝකයේ අපිට ශබ්ද හුඟක් ඇහෙනකොට ඒ ශබ්දයකින් තවත් ශබ්දයක් වෙන්කොට හඳුනා ගන්නට අපිට පුළුවන් වෙන්නේ ශබ්දය පිළිබඳ සංඥාවෙන්. රූප හුඟක් දකිනකොට එක් රූපයකින් තවත් රූපයක් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සංඥාවෙන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපට මිනිස්සු සමූහයක් එකතැන දුටුවොත් ඒ මිනිසුන් අතර යම් යම් සමානකම් තියෙන්නට පුළුවන්. නමුත් ඒ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට යම්කිසි අනන්‍යතාවයක් තියෙනවා. ආවේනික සටහන් තියෙනවා. අන්නේ ආවේනික සටහනෙන් ඒ පුද්ගලයා හඳුනා ගන්නට අපට උදව් වෙන්නේ සංඥාව. එතකොට මේ විදිහට රූපයෙන් රූපයක් වෙනකොට හඳුනා ගන්න, ශබ්දයෙන් ශබ්දයක් වෙනකොට හඳුනා ගන්න, ගන්ධ, රස, පොට්ටබ්බ, ඒ වගේම යම් යම් මනෝභාවයන්, චෛතසික ධර්ම මේ ලෝකයට අදාළ සියලුම සංස්කාර ධර්මයන් අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සංඥාවෙන්. ඒ වගේම ලෝකයට අයත් නොවන නිර්වාණය පිළිබඳවත් අපට යම් අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මූලික වශයෙන් සංඥාවෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පොතජන සත්වයා ලෝකය හඳුනා ගැනීමේදී ඒවා හඳුනා ගන්නට අවශ්‍ය නිවැරදි සංඥාවන්ගෙන් නෙමෙයි ඒවා හඳුනාගන්නේ. වැරදි සංඥාවල. ඒක හඳුන්වනවා විපරීත සංඥා. එහෙම නැත්නම් සංඥා විපල්ලාස. සංඥා විපල්ලාස කියලා කියන්නේ එතකොට විකෘති සංඥා, වැරදි සංඥා. ඒතර සංඥාව වරද්දා ගත්තහම එතන ඉඳලා ඒ පිළිබඳව ඇතිවෙන අදහස් ආකල්ප සිතුම් පැතුම් චේතනා මනෝභාවයන් සියල්ලක්ම වැරදි පැත්තකට යනවා. ඒ නිසා ඇතිවෙන්නා වූ තීරණ දෘෂ්ටි සම්පූර්ණයෙන් වැරදි වෙනවා. ඒ නිසා විපල්ලාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ටි විපල්ලාස. විපල්ලාස කියන්නේ විපරීත බව, විකෘති බව. එතකොට සංඥා විපල්ලාසය නිසා චිත්ත විපල්ලාසය ඇති වෙනවා. අපි හඳුනා ගන්නා විදිහ වැරදි වුනහම වැරදි මනෝභාවයන් ඇති වෙනවා. ඊළඟට මේ වැරදි මනෝභාවයන් නිසා දික්ටි විපල්ලාස වැරදි දෘෂ්ටි ඇති වෙනවා. මෙන්න මේ විදිහට සමස්ත ලෝකය පිළිබඳවම අපට හුඟක් වෙලාවට ඇති වෙන්නේ විකෘති සංඥා විකෘති අදහස් සහ විකෘති දෘෂ්ටි උදාහරණයක් හැටියට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ විපල්ලාස සූත්‍රයේදී දේශනා කරනවා මේ හට ගන්නා වූ නාම රූප ධර්ම සියල්ලක්ම ෂණයෙන් බිඳී යනවා. අනිත්‍ය ධර්මයේ උරුම කොටගෙනයි මේ සියලු සංස්කාර ධර්මයන් පවතින්නේ. නමුත් සාමාන්‍ය ලෝකයාට මේ සංස්කාර දිහා බලනකොට ඝන සංඥාවෙන් ඒවා වැහිලා තියෙන නිසා අර සූක්ෂමව ඇති වෙලා නැති වෙන නාම රූප ධර්මයන් ප්‍රකට වෙන්නේ නැහැ. ඒවා එක ගොඩක් හැටියට එක සමූහයක් හැටියට පෙනෙනවා. ඊටා සූක්ෂම වෙන් වෙන් වූ காரணා හැටියට නෙමෙයි එකක් හැටියට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඈත කන්දක් දිහා බැලුවොත් අපට කන්ද උස් වූ එක ඒකකයක් හැටියට එක කන්දක් හැටියට පෙනෙනවා. හැබැයි අපි ලං වෙලා බැලුවොත් ඒ කන්ද කියලා අදහස් කරලා තියෙන්නේ ගස් කොළන් විශාල ප්‍රමාණයක් ගල් පර්වත වැලි පස් දිය ඇලි මේ සියල්ලකකින් යුක්ත සමූහයක් තමයි අපි එක කන්දක් හැටියට ඒකකයක් හැටියට එකක් හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඊට පස්සේ ගස් කොළන් ගත්තාම එකම වර්ගයේ වනෙම විවිධ ඒවා විවිධ තරාතිරම් වල විවිධ හැඩතලවල. නමුත් අපිට එකක්වත් අපේ ගණනයට ගන්නේ නැතුව එක කන්දක් හැටියට අපි ඒක සලකනවා. ඇයි අර ඈත ඉඳන් බලනකොට අර සියුම් වෙනස්කම් ගැන අවධානය යොමු වෙන්නේ නැහැ. අපට ඒකකයක් හැටියට පේනෙන්න ගන්නවා. ඉතින් ඒ සියුම් වෙනස්කම් පිළිබඳව අපට යම් ප්‍රමාණයකට දකින්නට ඕන නම් අපි මේක එකක් හැටියට දකිනවා වෙනුවට ටිකක් පරිස්සමින් විමසා බලන්නට ඕන මේ කන්ද කියන්නේ මොකක්ද කියලා. එහෙම සොයලා බැලුවොත් තමයි අපට යම්කිසි නිවැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ගස් කොළන් ගල් පර්වත ආදී විශාල ප්‍රමාණයකින් ද්‍රව්‍ය සමූහයකින් සැකසුණු මේ සමස්තය අපට එකක් හැටියට පෙනෙන ගතිය හඳුන්වනවා සමූහ ඝණයයි කියලා. සමූහ ඝණය කියලා කියන්නේ සමූහයක් එකක් හැටියට අපට වැරදි වැටහීමක් ඇති වෙනවා. වැරදි සංඥාවක් ඇති එතකොට අන්න ඒ වගේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මේ නාම රූප ධර්ම ඊටාම සූක්ෂමයි. ඒ නාම රූප ධර්ම වේගෙන් ඇති වෙලා නැති වෙනවා. එතන හිදසක් ඇති නොවි තවත් නාම ධර්ම රූප ධර්ම එහි ජනිත වෙනවා. එතකොට මේ විදිහට රූප කොටාස ගත්තොත් ඒ රූප කොටාස නැවත නැවත බිඳි බිඳි පරම්පරාවක් හැටියට උපදිනකොට එහි අතරක් පේන්නේ නැහැ. අපිට දැන් ගොඩ නැගිල්ලක් දිහා බැලුවෙන් පස්සේ එහි බිත්ති කැඩි කැඩි බිඳි බිඳි ආය සැකසෙන බවක් පේන්නේ අපි ඒක ගොඩනගපු දවසේ ඉඳලා එකම විදිහට මේ බිත්තිය තියනවා වගේ අපට පේන්නේ එතකොට පුද්ගලයෙක් ගත්තාම මේ පුද්ගලයා ඊයේත් දැක්කේ ඔහු අදත් දකින්නේ ඔහු හෙටත් දකින්නේ ඔහු වගේ අපට පේනවා ඒවා හැමම ස්ථාවරව පවතිනවා වගේ එතකොට ඒ විදිහට ඒ සමූහයක් ඒක ඝනව එකක් හැටියට පෙනෙන ගතිය හඳුන්වනවා සමූහ ඝනයයි කියලා ඒ වගේම සන්තති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියලා තවත් ඒ ඝන සංඥාව එහෙම නැත්නම් වැරදි සංඥා ඇති වෙන අවස්ථා හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට මේ නාම රූප ධර්මයන්ගේ සූක්ෂම වෙනස්කම් අපට පැහැදිලි නොවි ඒවා පිළිබඳ වැරදි හැඳිනීම් ඇති වෙනවා අර ගස් කොළන් ගල් පර්වත ආදී සමූහයක් එක කන්දක් හැටියට පෙනුණා වගේ එතකොට ඊයේ හිටියෙත් මේ පුද්ගලයාමයි අද ඉන්නෙත් මේ පුද්ගලයාමයි හෙට ඉන්නෙත් මේ පුද්ගලයාමයි වගේ අපිට වැරදි අදහස් ඇතිනවා. ඊයේ හිටපු පුද්ගලයාගේ නාම රූප ධර්ම නිරුද්ධ වෙලා. අද ඒ પરම්පරාවේ අලුත් නාම රූප ධර්ම සමූහයක්. හෙට තවත් නාම රූප ධර්මයක්. ඒ නිසා තමයි පොඩි දරුවා උපන්න දවසේ ඉඳලා අද වෙනකොට අනුක්‍රමයෙන් අපිට වෙනස් වෙලා තියෙන බවක් පෙනෙන්නේ. එතකොට මේ වෙනස්කම ඇති වෙන්නේ කොහොමද? ඒ මොහොතේ හටගත්තු නාම රූප ධර්ම එහිම බිඳී ගිහිල්ලා අලුතෙන් අලුතෙන් නාම රූප ධර්ම හටගන්න. එහෙම හට නොගත්තොත් ඒ දරුවගේ විඥානයේ වැඩෙන්න විදිහක් නැහැ. සංකල්ප වැඩෙන්න විදිහක් නැහැ. ශරීරය වැඩෙන්න විදිහක් නැහැ. ඒවා නিত্য නම්. එතකොට අනිත්‍ය නිසා තමයි ඒවා අර විදිහෙන් වෙනස් වෙනවා අපිට පේන්නේ. නමුත් අපිට ඒ සමස්ත වෙනස්කම් නොසලකා හැරලා අපිට යම්කිසි අදහසක් ඇති වෙනවා හැඟීමක් ඇති වෙනවා ඊයේ හිටියේ මේ දරුවමයි අදත් ඉන්නේ මේ දරුවමයි හෙටත් මේ දරුවමයි කියන විදිහේ අර සමස්ත પરම්පරාවම එකක් හැටියට. ඒකට ඒක තමයි සම්තති ඝණය කියන්නේ. ඒක පවතින එකක් නොවේ සම්තතියක්. හරියට දම්වැලක පුරුක් වගේ අනුපිළිවෙලින් සම්තතියක් පවතින්නේ ධම්වැලේ එක් එක් කුරුක් වෙන වෙනම හඳුනා ගන්නවා වෙනුවට එය එකක් හැටියට එක ධම්වැලක් හැටියට අපි හඳුනා ගන්නවා. ඒතකොට ධම්වැල කියන එක ඒකකයක් හැටියට පෙනෙන ගතිය. ඒතර අන්න ඒ විදිහට වැරදි සංඥා අපට ලෝකයේ පිළිබඳව ඇති වෙනවා. ඒ වැරදි සංඥා නිසා වැරදි මනෝභාවයන් ඇති වෙනවා. අර දරුවා ඊයේත් හිටියේ ඒ දරුවමයි අදත් ඉන්නේ ඒ දරුවමයි හෙටත් ඉන්නේ ඒ දරුවමයි කියලා අපට වැරදි හැඳිනීමක් ඇති වුනහම අපට ඒ දරුවා පිළිබඳව ඇති වෙන එතන ඉඳලා ඇති කරගන්න අදහස් ආකල්ප මනෝභාවයන් චේතනාවන් ඔක්කොම වැරදි විදිහට තමයි ඇති කරගන්නේ. ඒ වැරදි විදිහට ඇති කරගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ දරුවාගේ යම්කිසි වෙනසක් ඇති වුණොත් අපට ඒක රුස්සන්නේ නැහැ සමහර ඒ වෙනස්කම් පිළිබඳව සමහරට අපි කල්පනා කරන්නේ මේ දරුවා හොඳට හිටියා දැන් මේ විදිහට නරක වෙලා මේ මේ විදිහේ වෙනස්කම් ඇති වෙලා දැන් ඉස්සර වගේ නෙමෙයි. එතකොට සෑම දෙයක්ම ඒ කලින් තිබුණට වඩා හැම මොහොතකම වෙනස් වෙනවා කියන අවබෝධය අපේ සිතෙන් ගිලිහෙන්නේ කුමක් නිසාද? අර ඊයේත් හිටියේ එක්කෙනාමයි අදත් ඉන්නේ එක්කෙනාමයි හෙටත් ඉන්නේ එක්කෙනාමයි වගේ වැරදි සංඥාවක් අපි තුල මතුවෙන නිසා. ඒකට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට ලෝකයේ පිළිබඳ යථාර්ථය අවබෝධ කරන්න බාධා කරන ප්‍රධානම කාරණයක් තමයි මේ වැරදි විදිහට හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම මත තමයි අපට අපේ චින්තනය එහෙම නැත්නම් අපට සිත් පහළ වෙන්නේ. ඒ සිත් පහළ වෙන ස්වરૂපය අනුව තමයි අපට දෘෂ්ටිය පහළ වෙනවා. එතකොට යමක් හඳුනා ගන්න අවස්ථා තුනක් තියෙනවා. සංඥා, විඥාන, පඤ්ඤා කියලා. සංඥා කියලා කියන්නේ එකකින් එකක් වෙනකොට එහි මතු පිට සටහන් වලින් හඳුනා ගැනීම. සංඥා කියලා කියන්නේ යමක් පිළිබඳ සටහන. ඒතර සටහන කියන්නේ රූපය ගැන විතරක් නෙමෙයි සටහන් තියෙන ශබ්දයට ආවේනික වූ සටහනක් තියෙනවා. ගන්ධයට ආවේනික වූ සටහනක් තියෙනවා. එතකොට ඒ ඒ ධර්මයන්ට ආවේනික සටහනෙන් තමයි අපි මේ දේවල් හඳුනගන්නේ. ඒ බාහිර සටහනෙන් යමක් හඳුනා ගැනීම සංඥා කියලා හඳුන්වනවා. ඊට පස්සේ විඥාන කියලා කියන්නේ එය සිත විසින් හඳුනා ගන්නා ක්‍රමය. ඒක අර සංඥාවට ටිකක් එහා ගිය ක්‍රමයක්. ඊට වඩා සංකීර්ණ ඊට වඩා ගැඹුරු ක්‍රමයක් තමයි විඥාන කියන්නේ. ඊට පස්සේ පඤ්ඤා කියලා කියන්නේ වඩා නිවරදිව යථා ස්වභාවයෙන් යමක් හඳුනා ගන්න. එතකොට ඒක ඊට වඩා සංකීර්ණයි ඊට වඩා පුළුල්. එතකොට සංඥා විඥාන පඤ්ඤා කියන මේ අවස්ථා තුනම ලෝකය හඳුනා ගැනීම පිළිබඳ අවස්ථා. බුදුරජාණන් වහන්සේ දැන් මේ විපල්ලාස සූත්‍රය දේශනා කරන්නේ අර සංඥාවෙන් අපි වැරදි විදිහට හඳුනාගත්තොත් ඒ කියන්නේ මූලික සටහන වරද්දවලා ගත්තු ගමන් විඥාණයෙන් හඳුනා ගන්නා විදිහත් විකෘති වෙනවා. ඊට පස්සේ ප්‍රඥාවෙන් හඳුනා ගන්නවා වෙනුවට ඒ හඳුනා ගැනීමත් ප්‍රඥාවෙන් තොරව එහෙම නැත්නම් අවිද්‍යාවෙන් මෝහයෙන් තමයි අපි තීරණ ගන්න. එතකොට එතන දෘෂ්ටිය. දැන් දෘෂ්ටිය දෙආකාරයි සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි කියලා. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥාවෙන් નિවරදිව කරුණු අවබෝධ කර ගැනීම. ඒ ප්‍රඥාවෙන් අවබෝධ නොකරන අවිද්‍යාවෙන් වටහා ගන්නා වැරදි දෘෂ්ටිය හැම විටම අපිව වැරදි පැතිවලට, වැරදි තීරණවලට, වැරදි නිගමනවලට අපිව පොළඹවනවා. ඒ නිසා ඒ දෘෂ්ටිය ඊටාම බරපතල කාරණයක්. නමුත් ඒ දෘෂ්ටිය වර්ධින තැනට අපි පෙළඹෙන්නේ කුමක් නිසාද? අර සංඥා විඥාන පටලවා ගැනීම නිසා. එතකොට විපල්ලාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මූලික සටහන් වරද්දවා ගත්තාම සංඥා විපල්ලාස ඒකෙන් චිත්ත විපල්ලාස ඒ කියන්නේ අර සිතින් හඳුනා ගන්නා ක්‍රමයක් විඥාණයෙන් හඳුනා ගන්නා ක්‍රමයක් ඊට පස්සේ වරද්ද ගන්න. ඊට පස්සේ වඩා හොඳින් වටහා ගන්න අවස්ථාව තමයි දෘෂ්ටිය. එතකොට ඒ දෘෂ්ටියත් වරද්දා ගන්නවා. එතකොට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාසයන් නිර්මාණය වෙනවා. එතකොට අපි නිර්වාණගාමිනී මාර්ගය තුල උත්සාහ කරන්නේ සම්මා දිට්ඨිය ගොඩනගන්න. දුක් දුරු කිරීමේ ක්‍රමය තමයි නිවැරදි දැක්ම ඇති කර ගැනීම. ඒතර නිවැරදි දැක්ම ඇති වෙනකොට තමයි ප්‍රඥාව අවදි වුණා කියලා කියන්නේ. සම්මා දිට්ඨිය අවදි වුණා කියලා කියන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියෙන් තමයි ප්‍රඥාව අවදි වෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නිවැරදිව නොවැටහීම. චතුරාර්ය සත්‍ය ධර්මය නොවැටහීම. එතකොට අවිද්‍යාව තියෙන තාක්කල් තමයි අපට කෙලස් ධර්ම මතුවෙන්නේ. ඇලීම් ගැටීම් ගොඩ නැගෙන්නේ. ඒතොර ඇලීම් ගැටීම් එහෙම නැත්නම් තෘෂ්ණාව මුල් කොටගත් සියලුම ක්ලේශයන් පදනම් වෙලා තියෙන්නේ අවිද්‍යාව මතයි. කෙලස් නසන්න, කෙලස් නසන්න, කෙලස් දුරු කරන්න, අත්හැරීම පුරුදු කරන්න කොහොම කිව්වා වුණත් අවිද්‍යාව තියනකන් ඒ ක්ලේශයන් සම්පූර්ණයෙන්ම දුරු කරන්නට පහසු නැහැ. අවිද්‍යාව අඩු වෙන අඩු වෙන තරමට තමයි කෙලෙස් දුරු වෙන්නේ. අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළොත් තමයි සකල ක්ලේශයන් ප්‍රහාණය වෙන්නේ. ඒ නිසා අරහත් මාර්ගඥාණයෙන් අවිද්‍යාව ප්‍රහාණය කරනවත් සමගම තෘෂ්ණාව ඇතුළු සියලු ක්ලේශයන් ඉතිරි නැතිවම ප්‍රහාණය වෙනවා. එහෙමනම් දැන් අපට කෙලෙස් ප්‍රහාණය කිරීමනේ නිවන් අවබෝධ කිරීම කියන්නේ. කෙලෙස් ප්‍රහාණය කරන්නට නම් අපට ඒ ක්ලේශයන් ඇති කරන මූලික පදනම වූ අවිද්‍යාව ප්‍රහාණය කරන්නට අවිද්‍යාව ප්‍රහාණය කරන්නට නම් ප්‍රඥාව හෙවත් සම්මා දිට්ඨිය උපදවන්නට සම්මා දිට්ඨිය උපදවන්නට නම් ඒ දෘෂ්ටිය නිවැරදි කරන්නට දෘෂ්ටිය නිවැරදි කරන්නට නම් පුද්ගලයා හිතන ආකාරය නිවැරදි කරන්නට හිතන ආකාරය නිවැරදි කරන්නට නම් ලෝකය හඳුනා ගන්නා ආකාරය නිවැරදි කරන්න. ඔන්න දැන් ආපහු මුලට යනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන සංඥාව විකෘති වෙනකොට සිතන ආකාරය විකෘති වෙනවා සිතන ආකාරය විකෘති වෙනකොට දකින ආකාරය විකෘති වෙනවා දැන් දකින ආකාරය નિවරදි කරන්න නම් සිතන ආකාරය નિවරදි කරන්න ඕන සිතන ආකාරය નિවරදි කරන්නට නම් ඒ තනත්තා සටහන් ගන්න හඳුනා ගන්නා ක්‍රමය નિවරදි කරන්න එතකොට අවිද්‍යාව ප්‍රහාණය කිරීම සඳහා සම්මාදිට්ඨිය උපදවන්නට ප්‍රඥාව උපදවන්නට මේ ලෝකය හඳුනා ගන්නා සංඥාවන් වෙනස් කිරීම ඊ타ත්ම වැදගත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතරේ දෘෂ්ටිය විකෘති වෙන තැනට අපේ මනසපත් වෙලා තියෙන්නේ අර වැරදි විදිහට සටහන් ගැනීම හේතු කොටගෙන. ඉතින් මේ පටලවිල්ල ලෙහන්නට නම් අපි ආපහු ආරම්භ කරන්නට ඕන අර සටහන් નિවරදි කරගන්නා තැන දක්වා. ඒකට අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් දරුවෙක් පන්තියේ පාඩමක් ඉගෙන ගන්නකොට යම්කිසි රූප සටහනක් වැරදි විදිහට ඇඳගත්තොත් එතකොට රූප සටහන වැරදුණු ගමන් ඒ පිළිබඳව අදහස් සංකල්ප මනෝභාවයන් දැනුම ඒ සියල්ලක්ම එතනින් එහාට වර්ධිනව අර වැරදි රූප සටහන නිසා ඊට පස්සේ ඒවා පාදක කරගෙන යම් යම් නිගමන වලට තීරණ වලට එළඹෙනකොට ඒ සියල්ලක් වර්ධිනවා අර සටහන වැරදි නිසා. එතකොට තීරණ નિවරදි වෙන්නට නම් මූලික වශයෙන් වැටහීම નિවරදි වෙන්නට ඕනේ. ඒ වැටහීම નિවරදි වෙන්නට නම් අර රූප සටහන මුලින් ඇදගත් රූප සටහන નિවරදි වෙන්නට ඕනේ. ඉතින් එතනට ආපහු ගිහිල්ලා එතන ඉඳන් තමයි හදාගෙන එන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය වූ ලෝකයේ පිළිබඳව පුද්ගලයාට නিত্য සංඥාවක් ඇති වෙනවා. ඒ නিত্য සංඥාව නිසා මේ ලෝකය හැමදාම ස්ථාවරව දේවල් පවතිනවා වගේ අදහසක් අපේ සිත්වල ගැබ් වෙලා තියෙනවා. දැන් අපි උදේ හවස අනිත්‍ය ගැන අහන නිසා අපිට දේවල් අනිත්‍යයි කියන යම්කිසි දැනුමක් තියෙනවා. දැනුම තිබුණා වුණාට අපි ගෙයි බිත්තිය දිහා බලනකොට අපිට මේක ටිකෙන් ටික බිඳි බිඳි යනවා වෙනස් වෙනවා කියන කතාවක් අපිට මතක් වෙන්නේ නැහැ. ඒ බිත්තිය එකම වගේ එහෙම තියෙනවා තිබිය යුතුයි වගේ අදහසකින් තමයි අපි ඒ දිහා බලන්නේ. එතකොට පුද්ගලයෙක් දිහා බලනකොට ඒ පුද්ගලයා වෙනස් වෙනවා කියන අදහසින් නෙමෙයි මේ මොකද්ද වෙලා තියෙන්නේ ඇයි මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ දැන් මේ ඊයේ හිටපු මිනිස්සයා නෙමෙයිනේ අද කියලා එහෙම තමයි අපි කල්පනා කරන්නේ ඒ මොකද අර අනිත්‍ය වූ ධර්මයන් පිළිබඳව අපට නিত্য සංඥාවක්, නিত্য මනෝභාවයක්, නিত্য දෘෂ්ටියක් ඇති වෙලා ඊළඟට දුක් වූ සංස්කාර ධර්මයන් පිළිබඳව සුඛ සංඥාවක්. කියන්නේ මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නෝ, වහා බිඳී යනෝ, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනෝ. එතකොට අද කෑම කනකොට අපට කුසගිනි නිවෙනවා, සුවයක් ඇති වෙනවා, හෙට වෙනකොට ආය බඩගිනිනවා, ආයෙත් කෑම කනවා. අනිද්දට ආයෙත් කෑම කනවා මෙහෙම මුළු ජීවිත කාලෙම කාලා කාලා අපි මැරෙනවා ඊළඟ භවයේ ඉපදුනහම ආයෙ මුල ඉඳන් කන්නට ඕන වෙනවා එතකොට මේක මහා දුක්ඛයක් දුක් සමූහයක් දුක්ඛ කියලා කියන්නේ අමාරුව කැක්කම කියන එක විතරක් නෙමෙයි මේ nissරු බව එතකොට මේ nissරු සංස්කාර ධර්මයන් අපිට බොහෝම ආස්වාදනීය සාරවත් දේ හැටියට තමයි දැනෙන්නේ දැන් කෑම කන්නේ අර කුසගිනි පීඩාව දුරු කරගන්න ඒක මහ වෙහෙසකර දෙයක් හැබැයි අපට ආහාර ගැනීම ආස්වාදනීය සුවදායක දෙයක් හිටියටයි දැනෙන්නේ. මේ පංචස්කන්ධය නඩත්තු කිරීම නැවත නැවත සංස්කරණය කරමින් පවත්වා ගැනීම වෙහෙසකර දෙයක්, පීඩාකාරී දෙයක්, નિසරු දෙයක්. නමුත් අපට ඒක ආස්වාදනීය දෙයක් හැටියට වැටහෙනවා. ඒ කුමක් නිසාද? අර දුක් වූ සංස්කාර ධර්මයන් සුඛ ස්වરૂපයෙන් අපි අරගෙන තියෙනවා. වැරදි දෘෂ්ටියක් වැරදි චින්තනයක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දුක් වූ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ හරියට හඳුනා ගන්න නැති නිසා වැරදි සටහනකින් අපි ඒක හඳුනාගෙන තියෙනවා. සුඛ සංඥාවෙන් හඳුනාගෙන තියෙනවා. දුක්ඛ සංඥාවෙන් නෙමෙයි. ඊළඟට අනාත්ම වූ සංස්කාර ධර්මයන් පිළිබඳව අපට ආත්ම වූ සංඥාවක් ආත්ම වූ දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය දුරු කරන තාක්කල් අපට සෝවාන් ඵලයට පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන තෙක්. ඒතර සක්කාය දිට්ඨිය දුරු කරන්නට නම් මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියන බව අවබෝධ වෙන්නට ඕනේ. අවබෝධ වෙන්නට නම් ඒ විදිහෙන් සිතන්නට ඕන. එහෙම සිතන්නට නම් මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියන ස්වરૂපයෙන් සටහන ගන්නට ඕන. අර කන්දක් දිහා බලලා එක කන්දක් කියලා ගත්තු එක ළඟට ගිහිල්ලා අධ්‍යයනය කරනකොට තමයි අපිට පේන්නේ මේක එක කන්දක් නෙමෙයි මේ ගස් කොළන් සමූහයක්. ඒතර ගස් කොළන් ටික නම් විවිධයි කියලා අපිට යම් ප්‍රමාණයකට වැටහෙනවා. හැබැයි අර පස්කන්ධ එකක් වගේ දැනෙන්නේ. ඊට පස්සේ පස්කන්ධෙත් ගල් කැට තියෙනවා, වැලි කැට තියෙනවා, පස් තියෙනවා. ඒවා ඊටාම සූක්ෂම විදිහට වෙන් කරලා බැලුවොත් තමයි මෙතන එකක් නෙමේ සමූහයක් තියෙන්නේ කියලා දැනෙන්නේ. අන්න ඒ වගේ මේ සත්වයේක්ය, පුද්ගලයේක්ය, ආත්මයක්ය, මමය කියලා හඳුනාගෙන ඉන්න මේ වැරදි දෘෂ්ටිය දුරු කරන්නට නම් මෙය සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. මෙතන තියෙන්නේ නාම රූප වශයෙන් ධර්ම දෙකක්. ඊළඟට පංචස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ස්කන්ධ පහක්. ඊළඟට ආයතන වශයෙන් 12ක් චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන ආදී වශයෙන් ආධ්‍යාත්මික බාහිර ආයතන 12ක් මෙතන තියෙනවා ධාතු වශයෙන් 18ක් තියෙන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු 18ක්. ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම රූප 28ක්, සිත් 89ක්, චෛතසික 52ක්. මෙහෙම බෙද බෙදා බලන්නට උත්සාහ කරන්නට ඕනේ. නිවැරදි සටහන් ගන්නට ඕන. අර කන්දක් ළඟට ගිහිල්ලා ඒකේ ගස් ටික වෙන් කරලා බලලා ඊට පස්සේ ගල් ටික වෙන් කරලා, වැලි ටික වෙන් කරලා, පස් ටික වෙන් කරලා එකින් එක වෙන් කර කර බලන්න වගේ අපි උත්සාහ කරන්නට ඕන මේ පංචස්කන්ධය බෙද බෙදා බලන්න. ඉතින් අන්න එහෙම බලන්න බලනකොට තමයි අපිට නිවැරදි සංඥාවක්, නිවැරදි අදහසක්, නිවැරදි දැක්මක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් මේ වෙනකොට අනිත්‍ය වූ ධර්මයන් පිළිබඳ නিত্য සංඥාවක් තියෙනවා. දුක් වූ සංස්කාරයන් පිළිබඳ සුඛ සංඥාවක් තියෙනවා. අනාත්ම වූ සංස්කාරයන් පිළිබඳ ආත්ම සංඥාවක් තියෙනවා. ඒ වගේම සුභවාදීව ගන්නට කිසිවක් නැති අසුභ වූ සංස්කාරයන් පිළිබඳ අපට සුභ සංඥාවක් ආස්වාදනීය සංඥාවක් තියෙනවා. ඉතින් මේ වැරදි සංඥා වලින් අපි ලෝකය හඳුනා ගන්නාත් එක් වැරදි මනෝභාවයන් සහ වැරදි දෘෂ්ටීන් නිර්මාණය වෙනවා. ඒ වැරදි විදිහට හඳුනා ගන්නකොට අපිට මේ ලෝකය ජීවත් වෙන්න සුදුසු තැනක් පවතින සුදුසු තැනක් ඒ වෙනුවෙන් අපි වෙහෙසෙන්න ඕන, කැප ඕන. ගහමරාගෙන හරි අපි කොහොම හරි අපට අයිති දේවල් අත්පත් කරගෙන අපි ජීවිතේ පවත්වන්න ඕන. මෙහෙම අදහස් පහළ වෙනවා. එතකොට ඒකට හේතු වෙනවා අර සංඥාවෙහි සාවද්ද බව, වැරදි සංඥාව, විකෘති සංඥාව. ඉතින් ඒ தත්වයන් වෙනස් කරන්න, කෙලස් ප්‍රහාණය කරන්න, නිර්වාණය අවබෝධ කරන්න, ඒ සඳහා අවිද්‍යාව දුරුකොට සම්මා දිට්ඨිය උපදවන්නට අනුක්‍රමයෙන් අපි මේ වැරදි අදහස් දුරු කරන්නට ඕන වැරදි අදහස් දුරු කරන්නට නම් වැරදි විදිහට සටහන් ගන්නා ස්වરૂපය වෙනස් කරන්න ඕන. අන්නේ සටහන් ගන්නා වැරදි ගතිය වෙනස් කරලා නිර්වද්‍ය වූ සංඥා සටහන් වලින් ලෝකය දකින්නට තමයි මේ දස සංඥාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒයින් පහාන සංඥා පහාන සංඥා කියන්නේ දුරු කළ යුතු දේ වහා දුරු කරන්නට ඕන, බැහැර කරන්නට ඕන, ඉවත් කරන්නට ඕන. මේන් අනර්ථයක් සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන වහාම දේවල් දුරු කිරීමේ වැඩපිළිවෙල. එතකොට මේ දුරු කිරීමේ වැඩපිළිවෙල දීර්ඝ එකක්. කෙලස් ප්‍රහාණය කිරීම සඳහා ඒ ක්ලේශ ධර්මයන් හඳුනාගෙන ඒවයින් සිත කෙලෙසෙන ආකාරය වටහාගෙන ඒවා උපදින හේතු හඳුනාගෙන ඒවා ප්‍රහාණය කරන්නට ඕන. නමුත් මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්නට නම් අපිට මූලික වශයෙන්ම මේක දුරුකල යුත්තක් කියන අදහස එන්නට ඕන. දුරුකල යුත්තක් කියන අදහස ආවේ නැත්නම් අපි ඒක පවත්වා ගත යුත්තක්, වැළඳ ගත යුත්තක්, අපට උපකාරක ධර්මයක් අපට එකෙන් ප්‍රයෝජනයක් තියනවා කියන අදහසින් තමයි ඒ දිහා බලන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පසුගිය අවුරුදු 30ක යුද්ධයක අත්දැකීම් අපිට තියෙනවානේ. එතකොට ඒ යුද්ධයේ අවසාන කාලවකවානුව වෙනකොට අපිට මතකයි සමහර වෙලාවට මිනිසුන් ඝාතනය කරන්නට අටවන ලද බෝම්බ තන තන තියන්නට පටන් ගත්තා. නමුත් දැන් මේ බෝම්බ මහජනයා ඉන්න තැන්වල අටවලා තියන්නේ බෝම්බයක් හැටියට නෙමෙයි තව කෙනෙකුගේ සිත් පැද ගන්නා පාර්සලයක් හැටියට එහෙම නැත්නම් සිත් පැද ගන්නා වටිනා ද්‍රව්‍ය තැන්පත් කරලා තියෙන පෙට්ටියක් හැටියට එහෙම තැන් තැන්වල ඒවා තැන්පත් කරලා තියෙනවා. ඒතර දැන් මේක දැකපු ගමන් මහජනයාට මේකේ වටිනා දෙයක් ඇති මේක ගන්නට සුදුසු දෙයක් කියන සංඥාව ආවොත් ගිහිල්ලා අතපත ගන්නකොට බෝම්බේ පුපුරනවා. දැන් එතකොට රජයෙන් යම් නිවේදනයක් කරනවා අයිතිකාරයෙක් නැති පාර්සලයක් පෙට්ටියක් බෑගයක් දුටුවොත් වහාම දැනුම් දෙන්න ආරක්ෂක අංශවලට ඒ බෝම්බයක් විය හැකි. දැන් එතකොට මේ මහජනයාට කරන අනතුරු ඇඟවීම නිසා මහජනයා විසින් අර විදිහට අයිතිකාරයෙක් නැති යම්කිසි පාර්සලයක් බෑගයක් පෙට්ටියක් දුටු සැනින්ම මේ අනතුරු ඇඟවීම සිතට ගත්තු කෙනාට මේක gedara geniyanna යෝග්‍ය දෙයක්ය මේකේ මොනවා හරි වටිනා බඩු භාණ්ඩ තියෙන්න පුළුවන් කාට හරි අමතක වෙලා ගිය එකක් කියලා හිතනවට වඩා මේ බෝම්බයක් විය හැකි මේකෙන් අනතුරක් විය හැකි මෙතනින් වහාම ඉවත් වෙන්නට ඕන කියන අදහසක් ඇති එතකොට මේ බඳු අනතුරුංග වීමක් නොකළා නම් ඒ පුද්ගලයාටම හිතෙන්න පුළුවන් කාට හරි බැරි වෙලා ගිය දෙයක්ද දන්නේ මේකේ වටිනා දෙයක් ප්‍රයෝජනවත් දෙයක් තියනවද දන්නේ නැහැ හිමින් සැරේ බලලා මේක gedara aran යන්න පුළුවන්ද කියන අදහස් ඇති වෙන්නට බැරි කමක් නැහැ. එහෙම හිතලා ඒ තනත්තා අනතුරු වෙත යොමු වෙන්නට පුළුවන්. එතකොට අනතුරෙන් වළක්වා ගන්නට නම් ඒ ඇතුළ විමසලා බලන්න කලින්ම ඒ තනත්තාට යම්කිසි සංඥාවක් ඇති වෙන්නට ඕන මේකෙන් අනතුරක් විය හැකි මේක අනතුරුදායක දෙයක් මේක හානිදායක දෙයක් කියන සංඥාව මුලින් ආවොත් තමයි ඒ තනත්තා ඒන් පරිස්සම් වෙන්නේ ඒ නිසා තමයි රජයෙන් නිවේදනය කරන්නේ ඒ බඳු දෙයකට කිට්ටු වෙන්නට එපා අතපත ගන්න යන්න එපා ඒක බෝම්බයක් විය හැකි කියලා එතකොට ඒ අනතුරු ඇඟවීමත් එක්ක තමයි එය අනතුරුදායක දෙයක් කියන සංඥාව මතුවෙන්නේ. අන්න ඒ වගේ පුද්ගල సంతානේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වෙනකොට විශේෂයෙන් කාම විතර්ක, කාම විතර්ක කියන්නේ කාම කියන්නේ කැමති දේ. ඇසෙන් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති දේ, දිවෙන් රස විඳින්න කැමති දේ, කයින් ස්පර්ශ කරන්න කැමති දේ, මනසින් හිත හිතා ඉන්නට කැමති දේ. එතකොට මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අරමුණු කරන්නට කැමති දේවල්. ඒ කැමති වෙන්නේ ඒවෙන් යම්කිසි ඉන්ද්‍රිය උත්තේජනයක්, ඉන්ද්‍රියන්ට දැනෙන යම්කිසි ප්‍රිය බවක්, ආස්වාදයක් අපි හඳුනාගෙන තියෙන නිසා. එතකොට ඒ අරමුණු විශේෂයෙන් කාම විතර්ක, කාම කියලා කියන තැන අපි කැමති දේවල් නිසා අපට ඒබඳු දේවල් කෙරෙහි විතර්කයන් පහළ වෙනකොට විතර්ක කියලා කියන්නේ නැවත නැවත ඒ කෙරෙහිම අවධානය යොමු වෙනවා. විතර්ක කියලා චෛතසිකයක් තියෙනවා. විතක්ක චෛතසිකයෙන් කරන්නේ අදාළ අරමුණ වෙත නැවත නැවත සිත යොමු කිරීම. තමයි විතර්ක චෛතසිකයෙන් කරන්නේ. ඒතර කාම විතර්ක කියන්නේ Taman මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ආස්වාදනය කරන්න විඳින්න කැමැති අරමුණු කෙරෙහි යලි යලි අපේ සිත යොමු කරනවා. ඒතොර යොමු කරනකොට අපට මේ එහෙම නැත්නම් ප්‍රතඥ සත්‍යයට දැනෙන්නේ එය තමන්ට ප්‍රියශීලී දෙයකට තමන් ඇදී යනවායි කියලා. ඒ දේ අත්පත් කරගන්නට යෝග්‍ය දෙයක්, ලං කරගන්නට යෝග්‍ය දෙයක්, ආස්වාදනය කරන්නට යෝග්‍ය දෙයක් වගේ අදහසක් තමයි ඇති අර අයිතිකාරයක් අයිතිකාරයක් නැති පාර්සලයක්, පෙට්ටගමක්, බෑගයක් දැක්කහම මේකේ මොනවා හරි වටිනා දෙයක් ඇති ගෙදර අරන් යන්න සුදුසු දෙයක් ඇති කියලා ගිහිල්ලා ඒකට අතපවන්න වගේ අර කාමච්ඡන්දය Taman කැමති අරමුණු මතු වෙනකොට ඒ අරමුණු කෙරෙහි නැවත නැවත සිත යොමු වෙනකොට ඒ පහළ වෙන කාම විතර්කයෙන් ඉවත් වෙන්නට යෝග්‍යයි කියලා නෙමෙයි ප්‍රතඥ පුද්ගලයාට දැනෙන්නේ ඒක අත්පත් කරගන්නට යෝග්‍යයි ආස්වාදනය කරන්නට යෝග්‍යයි කියන අදහස තමයි ඇති වෙන්නේ දැන් ඒ අදහස ඇති වෙච්ච ගමන් අර බෝම්බය සහිත පෙට්ටගමට ගිහිල්ලා අතපෝලා විනාශ වෙන්න වගේ අර සිතට ප්‍රියමනාපෝ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාපෝ අරමුණ ඔස්සේ ගිහිල්ලා එහිම ඇලිලා එහිම බැඳිලා තෘෂ්ණාව මතු කරගෙන කෙලස් වර්ධනය කරගෙන අවිද්‍යාව තහවුරු කරගෙන එහිම ප්‍රමාදීව විනාශමුඛයට ඇද වැටෙනවා. එයින්ම සසර දිග්ගස්ස ගන්නවා එයින්ම අපා මාර්ගයේ විවෘත කර ගන්නවා ඒ කාම ඡන්දයට වසඟ වෙනකොට ඒ කාම තෘෂ්ණාව වැඩෙනවා භව තණ්හාව වැඩෙනවා ඒ වගේම එකක් ලැබෙනකොට තවත් දේ ලබන්නට ඕන කියලා හිතනවා මේ විදිහට අත්‍රිච්ඡතාව මහිච්ඡතාවයේ දියුණු වෙනවා ඊට පස්සේ ඒවා Taman කැමති විදිහට ලබන්න බැරි වෙනකොට පාපිච්ඡතා වැරදි විදිහට හරි අනුන් නසලා හරි අනුන්ට හිංසා කරලා හරි හොරකම් කරලා හරි Tamanට කැමති දේ ලබන්නට ඕන කියලා හිතනවා එතකොට ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඇති වෙනවා මේ විදිහට කෙලවරක් නැතිව කෙලස් මතුවෙන්නට හේතු වෙනවා අර ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ දේවල් කෙරෙහි අපේ සිත ඇදී යනකොට එය ආස්වාදනීයයි එය අත්පත් කරගන්නට යෝග්‍යයි කියලා හිතන ගතිය නිසා සත්වයා බරපතල අනතුරකටපත් වෙනවා සාංශාරික වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ පහාන සංඥාව හැටියට අර අයිතිකාරයෙක් නැති පෙට්ටගමක් දැකපු ගමම්ම මේක gedara ගෙනියන්නට නෙමෙයි මේක බෝම්බයක් විය හැකියි කියන සංඥාව ඇති වුණොත් තමයි පුද්ගලයා වහාම ඒකෙන් ඉවත් වෙන්නට උත්සාහ කරන්නේ. ඒක ආරක්ෂක අංශවලට දැනුම් දීලා ඒක පරීක්ෂා කරලා ඒ අනතුරෙන් මිදෙන්නට උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ මේ කාම විතරක ඇති වෙනකොට මේ ආස්වාදනය කරන්නට යෝග්‍ය දෙයක් නෙමෙයි මේන් සිත කෙලසෙනවා මේන් බරපතල අනර්ථයක් සිද්ධ වෙනවා මේන් හානියක් සිද්ධ වෙනවා කියන කාරණය අවබෝධ කරගන්නට නම් ඒතනත්තා මුලින්ම ඇලෙන බැඳෙන සංඥාවෙන් තොරව මෙය අනතුරුදායක දෙයක් මෙය සිත කෙලසන දෙයක් මෙය දුරු කළ යුතු ධර්මයක් කියන සංඥාවෙන් ඒ දිහා බලන්නට පුරුදු වෙන්න අර අයිතිකාරයක් නැති පාර්සලයක් දිහා බලන්න වගේ කාම විතර්කයේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන මේ අනතුරක්. මේකෙන් හොදක් වෙන්නේ නැහැ. මේකෙන් යහපතක් වෙන්නේ නැහැ කියලා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙම දීර්ඝ කාලයක් සිත පුරුදු කරනකොට තමයි ඒ කෙරෙහි ඇලෙන බැඳෙන උපාදාන කරගන්නා ගතියෙන් සිත නිදහස් කරගෙන සති සම්පජඤ්ඤය උපදවා ගන්න පුළුවන්. සති කියලා කියන්නේ අරමුණක් ඒ අරමුණට සිත ප්‍රතිචාර දක්වන ආකාරයත් ගැන අවදියෙන් සිටීම. ඊළඟට සම්පජඤ්ඤ කියලා කියන්නේ විමසා බලනවා. ਵਿਚාරපූර්වක බලනවා. මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මෙතන තියෙන්නේ? එතකොට ප්‍රඥාව උපදින්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙදා විමස විමසා බලන කොටයි. එහෙම විමසලා බලන්නට නම් අපිට සිහි කල්පනා උපදින්නට ඕන. සිහි කල්පනා උපදින්නට නම් ඇලෙනවා බැඳෙනවා වෙනුවට කාම සංඥාව ඇති වෙනකොටම කාම විතර්කය ඇති වෙනකොටම මේක ඇලෙන්නට බැඳෙන්නට සුදුසු දෙයක් නෙමේ මෙය අනතුරුදායක දෙයක් මෙය දුරු කළ යුත්තක් කියන සංඥාව මතුවෙන්නට ඕන. අන්නේ සංඥාව දියුණු කිරීම තමයි පහාන සංඥා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන uppannam කාම විතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති උපදින්නා වූ කාම විතරකේ වහාම දුරු කරන්නට, බැහැර කරන්නට, අහෝසි කරන්නට, එය නැවත නොහට ගන්නා தත්වෙට පමුණුවන්නට ඒ තනත්තා සිතනවා, කල්පනා කරනවා, පෙළඹෙනවා, යොමු වෙනවා. එතනට යොමු වෙන්නේ මෙය දුරු කළ යුත්තක්, මෙය බැහැර කළ යුත්තක් කියන සංඥාව, ඒ හැඳිනීම, ඒ වැටහීම Tamanගේ සිතට මතුවනවා. අන්නේ හැඳිනීම වැටහීම දියුණු කිරීම පහාන සංඥාවයි. ඒ හැඳිනීම වැටහීම දියුණු කළොත් තමයි සති සම්පජඤ්ඤය උපදවන්නට පුළුවන්. එහෙම නැත්නම් අර කාම විතරකයන් මතුවෙනකොට ඒක දුරු කළ යුත්තක් හැටියට නෙමෙයි ලං කරගත යුත්තක් හැටියට අසතියෙන් අසම්පජඤ්ඤයෙන්. ඒ කියන්නේ සිහිනුවන උපදින්නේ නැහැ. හැඟීම් වලට වහල් වෙලා එය භුක්ති විඳින්නටයි පෙළඹෙන්නේ. එතකොට හැඟීම් වලට වහල් වෙලා එය භුක්ති විඳොත් එය සසර මාර්ගය එහෙම නැත්නම් අපා මාර්ගය එහිදී සිහි කල්පනා උපදවාගෙන ඒ කාම විතර්කය දුරු කරන්නට සිතනවා නම් එය නිර්වාණ ගාමිනී මාර්ගය. ඉතින් අන්න ඒ විදිහට මේ සසර දිගින් දිගට සසර සැඩපහරට වැටිලා ගසාගෙන යන තත්වයෙන් නිදහස් වෙන්නට නිවන පැත්තට යොමු වෙන්නට මේ ප්‍රහාණ සංඥාව දියුණු කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ව්‍යාපාද විතක්කං uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේ ව්‍යාපාද විතර්ක ව්‍යාපාදේ කියලා කියන්නේ පටිඝයේ එක්තරා ස්වરૂපයක් පටිඝයයි කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය අරමුණෙහි ගැටෙන ගතිය කෝපය ද්වේෂය ඊර්ෂ්‍යාව ශෝකය පසුතැවීම හඬා වැළපීම මේ විවිධ වචන වලින් හඳුන්වනවා එතකොට ඒ හැම වචනකින්ම හඳුන්වන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. ඒ අරමුණෙහි ගැටෙන ගතිය සූක්ෂමව ක්‍රියාත්මක වෙන එක් ආකාරයක් තමයි ව්‍යාපාද කියන්නේ. දැන් ක්‍රෝධයේදී එහෙම නැත්නම් තරහව මතුවෙනකොට අරමුණට ප්‍රතිවිරුද්ධව වහාම ප්‍රතික්‍රියා දක්වන ගතියක් එතන තියෙනවා. ක්‍රෝධය, කෝපය මතුවෙනකොට හරියට දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ. සර්පයාට දණ්ඩකින් පහර දුන්නොත් වහාම ඒ සර්පයා ඒ දණ්ඩට පහර දෙන්නට ඒ මොහොතේම ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් හොදක්ද නරකක්ද කියන කාරණයක් ඌට අදාළ නැහැ. වහාම එයට ප්‍රතික්‍රියා දක්වනවා මේ මොහොතේ. අන්න ඒ වගේ යම් කාරණයකට අපි කැමති නැත්නම් අපි අකමැති නම් අපි විරුද්ධ නම් එයට ප්‍රතිවිරෝධතාවය ඒ මොහොතේම මතු කරනවා කෝපය විසින්. හැබැයි මේ ව්‍යාපාදේ ඊට වඩා ගොඩාක් සූක්ෂමයි. ඒ මොහොතේ ප්‍රතික්‍රියා දැක්වීමක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ කියන්නේ කායිකව වාචසිකව විරුද්ධ වෙනවයි කියලා අපට පේන්නේ නැහැ. මනසෙත් ලොකු රළු බවක් අපට පේන්නේ නැහැ. හැබැයි ඒ තමන් අකමැති වෙන අරමුණෙහි පරිහානිය විනාශය අපේක්ෂා කරනවා. ගොඩක් වෙලාවට මේ தත්ත්වය අපට ප්‍රකට වෙනවා ධර්මය ඇසුරු කරන අය තුලින්. ඒබඳු අය සමහරට Tamanට තව කෙනෙක් කරදරයක් කළාම හිංසාවක් කළාම එයයි කියන්නේ අපිට මෙහෙම කළා හාමුදුරනේ අපි ඉතින් ඒවට මොකුත් කරන්න යන්නේ අපි ඉතින් ಗುಣධම් වඩාගෙන ඉන්නයි නමුත් ඔය මිනිස්සුන්ට මේ ලෝක ධර්මය කියලා දෙයක් තියෙනවනේ කර්මය කර්මඵලය කියලා දෙයක් තියෙනවනේ ඒ නිසා අනිවාර්යෙන් අපේ අස්පනා පිටම ඕවා විඳවනෝ අපට වැඩි කලක් යන්න කලින් දකින්නට පුළුවන් මේ ජීවිතේම ඕවා මිනිස්සුන්ට අත්විඳින්නට සිද්ධ වෙන්න ඕන කියලා එතකොට දැන් හරියට තමන් මේ ධහම සිහි කරනවා හේතුව ඵලය සිහි කරනවා කර්මය කර්මඵලය සිහි කරනවා වගේ ධර්ම සංඥාවක් වගේ තමයි මතුවෙන්නේ. නමුත් තමන් අකමැති තමන් ගැටෙන තමන් ප්‍රතිවිරුද්ධ අරමුණ විනාශ වෙනවා දැකීමේ ඕනකම කැමැත්තේ විනාශය අපේක්ෂා කරන ගතිය. ඒක බරපතල නීවරණ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒ ව්‍යාපාද විතර්කය විතර්ක කියන්නේ එතකොට ඒ අරමුණටම නැවත නැවත අවධානය යොමු වෙනවා. අනුත් අය නැසේවා වෙනසේවා කියලා අනිත් අයගේ පරිහානිය දකින්නටම සිත පෙළඹෙනවා. දැන් එහෙම වෙනකොට සාමාන්‍ය ප්‍රතජන සත්වයාට හිතෙන්නේ මේක තමන්ගේ සුරක්ෂිත බව සඳහා අවශ්‍ය කාරණයක්. අනුන්ගේ විනාශය, අනුන්ගේ පරිහානිය, ඒ තමන් අකමැති දේ විනාශ වෙලා යාම තමන්ගේ සුඛ විහරණයට, තමන්ගේ සුවදායක පැවැත්මට, සුරක්ෂිත බවට ඒක අත්‍යවශ්‍යයි කියලා තමයි සාමාන්‍ය ලෝකයාට හැඟෙන්නේ. නමුත් නිවන් දකින්නට උත්සාහ කරන කෙනාට වහාම වැටහෙන්නට ඕන දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ මගේ මනස විනාශ කරන මගේ සසර ගමන විනාශ කරන ක්ලේශ ධර්මයකටයි මේ වහල් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මනෝභාවය නැවත නැවත පැවැත්විය යුත්තක් නෙමෙයි නඩත්තු කළ යුත්තක් නෙමෙයි මේ මගේ සුරක්ෂිත බව සඳහාවත් යහපත සඳහාවත් හේතු වෙන දෙයක් නෙමෙයි මේ වහා දුරු කළ යුත්තක්. අර අපි එකයි මුලින් සිහිපත් කළේ අයිතිකාරයෙකු නැති පාර්සලයක් බෝම්බයක් විය හැකි කියන සංඥාව ගත්තහම තමයි ඒ අනතුරුදායක දෙයක් කියලා වහාම දුරු කරන්නට ක්‍රියාත්මක ඒ වගේ මේ ව්‍යාපාද සංඥාව එය සුරක්ෂිත බව සඳහා නෙමේ මෙය තමන්ට යහපත පිණිස නෙමේ එයම මගේ සසර ගමන විනාශ කරන අපාමග විවෘත කරන බරපතල ක්ලේශයක් මෙය නැවත නැවත නඩත්තු කිරීම යෝග්‍ය නැහැ අනිත් කෙනා කරපු වැරද්ද වෙනම කාරණයක් හැබැයි වරද පිළිබඳව මේ ඇති වෙන මනෝභාවය හොඳ එකක් නෙමෙයි. ඒකෙන් තවත් වරදක් සිද්ධ වෙනවා. අනිත් කෙනා අපට කරපු අනර්ථයට වඩා සියදහස් ගුණයක අනර්ථයක් මේ මනෝභාවයෙන් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ දිසෝ දිසං යං තං කෛරා වේරි වාපන වේරින මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. එතකොට හොරෙක් තව හොරෙකුට යම් අනර්ථයක් කරනවාද? ඊළඟට වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට යම් තරම් අනතුරක් කරනවාද ඊට වඩා බරපතල අනතුරක් වැරදි විදිහට යොදවන ලද සිත විසින් Tamanටම සිද්ධ කරනවා. ඒතර අනිත් කෙනා Tamanට හානියක් කළා කියලා තමයි ව්‍යාපාදේ මතුවෙන්නේ. මේ අනිත් කෙනා කරපු හානියට වඩා බරපතල හානියක් මේ ව්‍යාපාදයේ විසින් මගේ සිතට මගේ සසර ගමනටම සිද්ධ කරනවා කියලා තේරුම් ගන්නකොට තමයි uppannang ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේ. ඒ උපන්නා වූ ව්‍යාපාද විතර්කය ඒ නැවත නැවතේ ව්‍යාපාදයේ කෙරෙහි සිත යොමු වෙන්නට නොදී වහාම එය දුරු කරන්නට බැහැර කරන්නට අහෝසි කරන්නට නැවත නොහට ගන්නා තත්ත්වයට පමුණුවන්නට ඒතනත්තා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට ව්‍යාපාදය අනතුරුදායකයි. එකෙන් හානියක් වෙනවා. එකෙන් අනර්ථයක් වෙනවා. ඒ පැවැත්විය යුත්තක් නෙමේ දුරු කළ යුත්තක් කියලා ඒබඳු සටහනකින්, ඒබඳු වැටහීමකින්, ඒබඳු සිහි කල්පනාවකින් ඒ ව්‍යාපාදයේ දිහා බලන්නට පුරුදු වීම සහ ඒ වහාම දුරු කරන්නට ක්‍රියාත්මක වීම තමයි මෙතන පහන සංඥාව හැටියට ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට uppannam විහිංසා විතක්කං නාදි වාසේති පජහති. ඒතර විහිංසා කියලා කියන්නේ අර තමන් අකමැති පුද්ගලයාට හිංසා කරන්න, පීඩා කරන්න. ඒතර ව්‍යාපාදය තුළින් තමන්ගේ මනසේ කෙලසීම ඇති වෙනවා. විහිංසා විතර්ක ඇති වෙනකොට මනස කෙලසිලා නවතින්නේ නැහැ. අතින් පයින් පහර දෙන්නට, වචනයෙන් නිග්‍රහ කරන්නට, වචනයෙන් රිදවන්නට, ඒ වගේම වෙනත් උපක්‍රම කරලා එතනත්තාට පීඩා කරන්නට කායික වශයෙන් මානසික වශයෙන් පීඩාවටපත් කරන්න ඕන ඒ සඳහා මෙහෙම මෙහෙම කරන්න ඕන මෙසේ මෙසේ කළ යුතුයි කියලා නැවත නැවත ඒ කෙරෙහි සිත යොමු වෙන ගතිය තමයි විහිංසා විතර්කය අනුත් අයට හිංසා පීඩා කිරීම එතකොට සාමාන්‍ය ප්‍රතජන සත්වයාට එයත් වැටහෙන්නේ ආරක්ෂක උපක්‍රමයක් හැටියට අනිත් අයට හිංසා කිරීම තමන්ගේ සුරක්ෂිත බවට, තමන්ගේ සුවයට, තමන්ගේ සුඛ විහරණය, තමන්ගේ යහපතට, અભිවෘද්ධියට හේතු වෙන කාරණයක් හැටියට තමයි ඒ අනුන්ට තමන් අකමැති පුද්ගලයාට හිංසා කිරීම සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ. එතකොට නිවන් දකින්නට උත්සාහ කරන තැනැත්තා කෙලෙස් නසන්නට උත්සාහ කරන තැනැත්තා වහාම වටහා ගන්නට ඕන අනුන් අපට අනතුරක් කළා වෙන්නට පුළුවන් හැබැයි ඒ අනතුරට වඩා බරපතල අනතුරකට අතවැණීමකුයි මේ සිද්ධ කරන්නේ. අනුන්ට හිංසා කළාම ඒ අයත් නිහඬ වෙන්නේ නැහැ. ඒ අය තව දෙයක් කරනවා. ඒකට අපිට නිහඬ වෙන්න බෑ. අපි තවත් දෙයක් කරනවා. මේ විදිහට එක් පියවරක් ඉදිරියට තිබ්බ ගමන් ඒක ආපස්සට ගන්නට බැරි වෙනවා. එහෙම එහෙම දිගින් දිගට පැටලි පැටලි විනාශ අපට සමාජයේ පෙනෙනවා යම් පුද්ගලයෙකුට හානියක් සිද්ධ වුණා කියලා එකෙන් පරිගන්නට ගියාම પરම්පරා ගානක් වෙනසිලා යනකන් ඕනෝන් කාකොටා ගන්න ආකාරය. එතකොට මේ විදිහට සමාජමය වශයෙන් ගත්තත් ඒන් අනර්ථයක් තියෙනවා. මානසික වශයෙන් ගත්තත් ඒ අනුන්ට රිද්දන්න, අනුන්ගෙන් පරිගන්න, අනුන්ට හිංසා කරන්න හිතන ගතියම මෙලව පමණක් නෙමේ මුළු සසරෙම අනර්ථය පිණිස පවතිනවා. පෙර එක්තරා පුරුෂයෙක් Tamanගේ බිරිඳගේ කීම අහලා මව්පියෝ දෙදෙනා මහ වනයේට අරගෙන ගිහිල්ලා තලලා හිංසා කළා. ඒ අකුසල කර්ම විපාකයෙන් අනතුරු භවයේ නිරේ ඉපදිලා දුක් විඳලා ආත්ම බොහෝ ගණනක් විපාක දීලා රහත් වෙච්ච ආත්ම භාවයේ 500ක් හොරුන්ගෙන් පැලුම් කාලා විනාශ වෙන්නට සිදුණු ආකාරය මුගලන් මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපි දකිමු. එතකොට අනුන්ට හිංසා කරන්නට සිටීම බොහෝ කාලයක් සසර ගමනේ තමන්ට හිංසනය පීඩනය පැමිණෙන්නට හේතු වෙනවා. තමන්ගේ හිත කෙලසෙන්නට හේතු වෙනවා. ඒ නිසා මේ මනෝභාවය වර්ධනය කළ යුත්තක් නෙමෙයි. මේ අර්ථ සම්පන්න දෙයක් නෙමෙයි. අනර්ථකාරී දෙයක්. වහාම මේන් මනස බැහැර කරගත යුතුයි, දුරු කරගත යුතුයි කියලා හිතලා ඒ විහිංසා විතර්කය දුරු කරන්න, අහෝසි කරන්න, ප්‍රහාණය කරන්නට නූපදින தත්වයටපත් කරන්නට සිතුවිලි ඉපදවීම ඒ බඳු සංඥාවකින් ඒ දිහා බලන්නට පුරුදු වීම තමයි ඊළඟට පහන සංඥාව හැටියට බුදුරජාන් වහන්සේ දේශනා ඊළඟට දක්වන uppann uppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහත් එතකොට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒවා බරපතලයි. ඇයි විතර්ක කියන්නේ නැවත නැවත ඒකටම ඒකටම හිත යොමු වෙනවා. ඒ නිසා එතනින් ඉක්මනින් බැහැර කරගන්න. ඒතකොට ඒ විදිහේ විතර්ක වශයෙන් යන ඒවා පමණක් නෙමේ ඒ ඒ මොහොතේ උපදින උපදින සියලු පාපී අකුසල ධර්මයන් වහාම දුරු කළ යුතුයි ඒ වයින් සිතට යහපතක් නෙමේ අනර්ථයක් සිද්ධ වෙන්නේ නිවන් දකින්නට නම් කෙලෙස් නසන්නට නම් ඒ සියලු කෙලෙසුන් නසන්නට ප්‍රහාණය කරන්නට නම් මේ මොහොතේ මතුවෙන මේ පාප ධර්මය අසත් ධර්මය ක්ලේශ ධර්මය දුරු කරන්නට ක්‍රියා කළ යුතුයි කියන ආකාරයෙන් ඒ අකුසල පාප ධර්මයන් දිහා බලන්නට ක්‍රියාත්මක වෙන්නට පුහුණු වීම තමයි පහන සංඥාව එතකොට දැන් සියලු කෙලෙස් නසන්නට නැසීමනේ නිවන් දැකීම කියන්නේ. ඉතින් සියලු කෙලෙස් නසන්නට නම් අපි වෑයම් කරන්නේ මේ මේ මොහොතේ උපදින අකුසල ධර්මයක්, පාප ධර්මයක් එකක් දුරු කරගන්නට අපි ශක්තිමත් නොවේ නම් කොහොමද සියලු කෙලෙස් දුරු කරන්නේ? ඒ නිසා මේ වෙලාවේ හටගන්නා මේ ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ අසත් ධර්මයේ ඒ පවත්වා ගත යුත්තක් නෙවෙයි ඒ වහාම දුරු කළ යුත්තක් අනතුරුදායක දෙයක් කියලා දැකලා වහා දුරු කරන්නට ප්‍රයාත්මක වීම පහන සංඥාවයි මෙන්න මේ විදිහට බාහිර ලෝකයේ දේවල් බැහැර කිරීමට නොවේ බාහිර දේවල් අයින් කිරීමට නොවේ දැන් අපිට අසුචි ගොඩක් දැක්කහම ඒක ගැන පිළිකුලක් දුර්ගන්ධයක් ඇතිවෙනවා මේක අයින් කරලා දාන්න ඕනේ නැත්නම් මම එතනින් අයින් වෙන්න ඕනේ කියන අදහසක් එනවනේ. එතකොට මලකුණක් දැක්කහම ඒක ගැන පිළිකුල දුර්ගන්ධය මතුවෙනකොට එක්කෝ ඒක ඉවත් කරන්න ඕනේ එක්කෝ Taman ඉවත් වෙන්න ඕනේ කියන අදහසක් ඇති වෙනවනේ. අන්න ඒ වගේ මේ සසර ගමනම විනාශ කරන අපාමග විවෘත කරන නිවන් මඟ අහුරන මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සහ අවශේෂ සියලුම පාප ධර්ම, ක්ලේශ ධර්ම වහාම දුරු කළ යුතු දේවල් කියන සංඥාවෙන් දකිමින් ඒවා දුරු කරන්නට සිත පුහුණු කිරීමේ ක්‍රමයයි පහාන සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්නට යන ගමනේදී එය අපි හැම කෙනෙකු විසින්ම ප්‍රගුණ කළ යුතු එක්තරා සංඥාවක් හැටියට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 ශ්‍රද්ධා අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කමනී ඉන්ද්‍රජිත් නයනා ඉන්දුල අනෝජා යන දෙස් විදේශී වාසය කරන දූ දරුවන් ධම්මිකා හේමාල් තුෂාරා උදිත යන බෑනවරුන් ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් විසිනි පින්කමේ ආරමුණ මීට වසර 12කට පෙර පරලෝසපත් ආදරණීය පියාණන් වන එල්.එල්. ආදිහෙට්ටි මහත්මයා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම પરම්පරාවේ මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේටත් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත් ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. ඒ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කම ඒ දෙආකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා ඒ වගේම සුජීවත්ව සිටිනේ මෑණියන් වහන්සේ ඇතුළු දායකත්වයේ දරන මේ දූ දරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න වසර 12කට ඉහතදී මිය පරලෝ යන්නට දුණු එල් එල් ආදිහෙට්ටි පියාණන් වහන්සේ ඇතුළු පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ ධර්මයේ දූදරු ඒ වගේම බෑනවරු, ලේලිවරු, මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සැමටත් සුජීවත්ව සිටින ආදරණීය මව්තුමියටත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.